තමුන්නාන්සේලාට තුනින් දෙකේ බලයක් තිබිලත් තමුන්නාන්සේලාට දේශපාලන උමනාවක් තිබෙන ක්‍රම වෙනස් කරන්න. ඒකනේ ඇත්ත. ඒක ඒක උනේ තමුන්නාන්සේලාගේ පක්ෂේ ඉන්න ජේෂ්ඨ තමුන්නාන්සේලාගේ පක්ෂේ ඉන්න ජේෂ්ඨ മന്ത്രിවරු ප්‍රාදේශීය මන්ත්‍රීවරු කිව්ව මේ ක්‍රියාත්මක කරන්න එපා කියලා. ඒකනේ උනේ. මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් ගැන අපි වපරායින් බලන්නේ මැතිවරණ ක්‍රමයක් සකස් කිරීමේදී අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා අපි සියලු දෙනාගේ සහයෝගය ඇතිව මේ සංශෝධනය සම්මත කරලා ජනතාවගේ ආශිර්වාදය ලබාගෙන අලුත් ශ්‍රී ලංකාවක් බිහි කරන්න අපිට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.